අරුණ මනතුංග මහත්මයා නිර්වන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අපිට අද කියලා දුන්න චාරිත්‍ර සීලේ ප්‍රතිපත්ති ක්‍රමයේ කරුණවලදී පාරිත්‍ර සීලේ ඔව් පාරිත්‍ර සමාන වාරිත්‍ර සීලේ ඒ කරුණු ගොඩාක් අපිට කියලා දුන්න ගැඹුරෙන් විශේෂයෙන්ම කියලා දුන්නා දැන් ඒක නිවනට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තෙන් බැලුවොත් එතකොට බොහොම කෙටි කරලා ගත්තොත් ඔය පුහුණුව යෙදෙන්නේ අපි ඇලීම් ගැටීම් අඩු කරන මාවතක් වෙත යන්න නේද ස්වාමින්වහන්ස. එතකොට මූලිකවම හිතෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් තමයි යෝක ඇති වෙන්නේ කියලා නිකන් මතු පිටින් බැලුවාම නමුත් ඊට වඩා ගැඹුරකින් මේක පුහුණු වෙනකොට මානසික පැත්තෙන් මේක පුහුණු වෙනකොට චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති වෙමින් ඒක උදේවය දැකීමේ தത്വයට යන්න ඒ කියන්නේ අර ඇලීම් ගැටීම් අපි අහුවෙන්නේ තණ්හාව නිසා නමුත් නිකම්ම දුක කියලා මේ ලොකු ලොකු කොටස් වල දුක දැක්කට වැඩක් නැහැ. ඒ ඒ මොහොතේ ඇතිවන ඇලි මේ ඇතිවීමින් නැතිවීම දැකීම තරම් ක්ෂණිකව ඒ දුක ඇතිවීම දකින්න පුළුවන් වෙනකොට තමයි අපිට හරියටම දුක දැක්කා කියලා කියන්න පුළුවන්නේ අන්න ඒ தත්ත්වයට එන්න මේක බලපාන හැටි අපිට පොඩ්ඩක් පෙන්눔 කරොත් මම හිතන්නේ ඒක තවත් මේක මේ පැහැදිලි වෙයි කියලා. ඔව් දැන් ඇත්තටම අපි පසුගිය අවස්ථාවලත් කතා කළා මේ සෑම ಗುಣධර්මයකම ප්‍රමිතිය ප්‍රමාණය උසස් බව තීරණය වෙන්නේ ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්කලා. එතකොට ප්‍රඥාව අඩු වෙන අඩු වෙන තරමට අපිට මේ ಗುಣධම් වැඩි වීම ඉතාමත්ම දුෂ්කර කාරණයක් වෙනවා. ප්‍රඥාව වැඩෙන වැඩෙන ප්‍රමාණයට තමයි මේවා ඉතාම පහසුවෙන් සතුටින් අපට පවත්වන්නට පුළුවන් එතකොට ඒ ප්‍රඥාව තමයි මේවා ගුණාත්මක බව තීරණය කරන මිම්ම වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට කම්මස්සගත ප්‍රඥාව, චතුසත්‍ය ප්‍රඥාව යම් ප්‍රමාණයකට වැඩෙනවා නම් ඒ වැඩෙන වැඩෙන ප්‍රමාණයට සීල පාරමිතාව වර්ධනය අනිත් එක තමයි මේ ಗುಣධම් වැඩිීමේදී වගේම අකුසල් ධම් වැඩිීමේදී එකිනෙකට ඒ ධර්ම සම්බන්ධයක් ඇතුව තමයි වැඩෙන්නේ. අකුසල් වැඩෙනකොට අකුසලෙන් අකුසල එකිනෙකට සම්බන්ධ ඒ ඒ මනෝභාවයන් අදාළ මනෝභාවයන් එකට යාවෙනවා. ඒ එතකොට තමයි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් වැඩෙන්නේ. ඒ වගේ තමයි කුසල් වැඩෙනකොටත් දානයේ ප්‍රමාණයට තමයි සීලය. ආපහු සීලේ ප්‍රමාණයට තමයි දානය. දාන සීල දෙකේ ප්‍රමාණයට තමයි ප්‍රඥා. ප්‍රඥාවේ ප්‍රමාණයට තමයි දාන සීල දෙක. මෙහෙම එකින් එක ප්‍රත්‍ය අගට මුලට ආරෝහණ අවරෝහණ වශයෙන් හැම පැත්තකටම ජාලයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා අපට සාංශාරික වශයෙන් අපි යම්කිසි ප්‍රඥාවක් මේ වෙනකොටම පුහුණු කරගෙන තියෙනවා ඒ ප්‍රඥාව තමයි අපට මේ ජීවිතයේ සීලය ප්‍රගුණ කරන්න උදව් වෙන්නේ. ඊළඟට මේ ජීවිතයේ සීලය ප්‍රගුණ කරමින් යම් ප්‍රඥාවක් පුහුණු කරනවා නම් ඒ මත අපේ සීල ප්‍රතිපදාව වර්ධනය වෙනවා මතු භවයට අපට වඩා ප්‍රශස්ත මට්ටමකින් ඒ සීලය රකින්නට ඒ ප්‍රඥාව උදව් ඊළඟට මේ භවයේ යම් පමණක් අපි කැප වෙලා සීල් රකින්නවා නම් එතනදී අපිට සිද්ධ වෙනවා මේ සීලය ආරක්ෂා කරගන්නට සීලයට බාධක ධර්ම මොනවද කියලා හඳුනගන්න. සාධක ධර්ම මොනවද කියලා හඳුනගන්න. උපාය කෞශල්‍ය කුමක්ද කියලා හඳුනගන්න. ඉතින් ඒවා හඳුනගන්නවා කියන්නේම හේතුඵල ප්‍රඥාව තමයි එතනදී අවදි ඊට පස්සේ තවදුරටත් අපට වඩා පහසුවෙන් ඒක කරගන්නට පුළුවන් වෙනවා අර චතුසත්‍ය ප්‍රඥාව ආදී තියෙනවා. ඇත්තටම හේතුඵල ප්‍රඥාව තමයි මේ සියල්ලකටම පදනම වෙන්නේ. අපිට චතුසත්‍ය ප්‍රඥාව තියෙනවා නම් ඒතනත්තාට වඩා සැහැල්ලු බවක් ඇති වෙනවා මේ ಗುಣධම් වැඩිම පිළිබඳ. හැබැයි ඒ වගේම අපි තව දෙයක් මතක තියාගන්නට ඕන චතුසත්‍ය ප්‍රඥාව වෙනුවට චතුසත්‍ය ධර්මයන් පිළිබඳ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මූලික දැනුම ඇති වුනහම ඒක වංචක ධර්මයක් හැටියට මේ නිර්වාණ ගාමිනී මාර්ගය තුල අපට සමහර දේවල් අතහැරෙන්න ගිලිහෙන්න හේතුවක් වෙන්නත් බැරි කමක් නැහැ. ඒ දැනුම. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් යම් යම් කාරණාවලදී අපට දුක පීඩාව මතුවෙනවා. ඒ මතුවෙනකොට මොකක් නිසාද දුක ඇති වෙන්නේ කියන කාරණය සොයන්නේ නැතුව විමසන්නේ නැතුව කොහොමත් ඉතින් මේ සසර දුකයිනේ. ඉතින් මේ හැම දෙයක්ම දුකයි කියලා බුදුහාමුදුරුවෝ ඒකනේ දේශනා කළේ. ඉතින් මේක ඉන්න තාක් කල් ඉතින් මේ දුකෙන් මිදෙන්න බෑ. මම නම් කොහොම හරි හදන්නේ මේ සසරින් එතර වෙන්න. එදාට තමයි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. අර Tamanට පහසුවෙන් දැකලා තේරුම් අරගෙන වෙනස් කරගන්න පුළුවන් කාරණේවත් සිහිබුද්ධියෙන් දකින්න ආ ඒක දුක්ඛ සත්‍යනේ ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ කොහොමත් මේ සසර දුකයි කියලා අර ගොඩට තල්ලු කරලා දාලා නිකන්. අර පෙර දිනක අපි කිව්වේ අනිත්‍යයි කියලා දකින්න එක වෙනයි අනිත්‍යයි කියලා හිතන එක වෙනයි කියලා. එතකොට අනිත්‍යයි කියලා හිතන්න පුරුදු වුනහම ඇහත් අනිත්‍යයි කනත් අනිත්‍යයි මේ දැනුණු දේත් අනිත්‍යයි කිය කියා ඒවා බැහැර කරනවා මිසක් ඒ මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා ਵਿਚාරයක් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක අපිට සිද්ධ වෙන ලොකු පාඩුවක්. අන්න ඒ වගේම සිද්ධියක් වෙනවා මේ චතුසත්‍ය ධර්මයන් පිළිබඳව තියෙන දැනුම අපේ අපේ ප්‍රයත්නය අපේ හේතුඵල විමර්ශනය කියන්නේ සම්පජඤ්ඤය සම්පජඤ්ඤයේ අවදි වීම වෙනුවට සම්පජඤ්ඤයේ මොට කරන්නත් සමහර විට හේතුවක් වෙන්න පුළුවන් ඒක චතුසත්‍ය පිළිබඳ ප්‍රඥාව නෙමෙයි දැනුම වංචක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන අවස්ථාව ඊළඟට සමුදය සත්‍ය පිළිබඳ දැනුමත් අපට ඒ විදිහට බාධාවක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් අපි පසුගිය දිනකත් ඒ පිළිබඳව ධර්ම දේශනාවක් කළා. ඒකෙදිත් හොඳ වටිනා කාරණා ටිකක් අපි මතු කළා එතනදී. දැන් ඒක බාධාවක් වෙනවා කියලා කියන්නේ මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සමුදය හැටියට තණ්හා. දැන් මොන ප්‍රශ්නේ ආවා වුණත් මොන ගැටලුව ආවොත් ඉතින් මේ ඔක්කොටම හේතුව මේ තණ්හාව තමයි මේ භව තණ්හාව තියෙන නිසායි අපි මේ සසරේ නැවත නැවත උපදින්නේ එතකොට මේක නැති කරගන්නකම් මේ ප්‍රශ්න කවදාවත් ඉවර කරන්න බෑ කියලා අර Tamanට පුංචි පුංචි ඒ වෙලාවේ මතුවෙන දේවල් හරියට හඳුනාගෙන තේරුම් බේරුම් කරගෙන හේතුව හඳුනාගෙන විසඳන්න පුළුවන්කම තිබුණා වුණා අර මූල ධර්මයටම යනවා ගිහිල්ලා හැමතිස්සෙම අර ප්‍රධාන එක මතු කරලා අනිත් ඒවා වහලා දානවා එතකොට කරන්න පුළුවන් දේ කරන්නෙත් නැති වෙනවා සමහර අවස්ථා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කල්පනා කරනවා විශාල ගහක් තියෙනවා මුදුන් මුල සහිතව. එතකොට දැන් මේකේ මුදුන් මුල තමයි ගලවන්න ඕන. මුදුන් මුල ගලවන කම් මේක පෙරලන්න හම්බ වෙන්නේ නැහැ. කොහොිට මුදුන් මුල ගලව ගන්න බෑනේ මේක යටනේ තියෙන්නේ කියලා. ඉතින් ගහවට ඒ කරකි කරකි හිටියයි කියලා හරියන්නේ නැහැ. මුදුන් වල තමයි ගලවන්න ඕන. ඉතින් ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් උදැල්ලක් අරගෙන මොකක් හරි ආයුධයක් අරගෙන වටේ පොඩ්ඩක් හාරලා පොඩි පොඩි මතු පිටින් පේන මුල් ටික කපලා ටික ටික ගැඹුරට බහින්න ඕන. ඊට පස්සේ මුදුන් මුල හම්බ වෙයි. ඉතින් ඒක ගැලෙවුවම තමයි මේක වැටෙන්නේ. ඒක ඇත්ත. නමුත් ඒක ගැනම කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ. එතකොට ඒ වගේ සාමාන්‍ය ජීවිතයේ මිනිස්සුන්ට ආයතනික ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න මේ හැම දෙයක්ම එනකොට ඒකේ පවතින වර්තමාන සාධකයේ දකින්න වෙනුවට අර මූල ධර්මයට යනවා. ආ මම කලිනුත් කිව්වෝක කරන්න එපා කියලා මේක පටන් ගත්තු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. පටන් ගන්න නැතු හිටියානම් මේ මොකුත් නැහැ. මේ විවාහය කරගත්තු නිසා තමයි මේ අ르බුද. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් අපිට වැරදිලා ඉවරයි. ඉතින් දැන් එහෙම කිය කියා හිටියයි කියලා හරියන්නේ නැහැ. දැන් විවාහ වෙලා නම් දැන් එතන ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා ඒකට විසඳුම් හොයන්නට ඕනේ. ඒකට අවශ්‍ය වෙන්නේ හේතුඵල දැක්ම. එතකොට ඒ නිසා මේ මේ ගමන් මගේදී අපිට හේතුඵල දැක්ම තමයි පදනම වෙන්නේ. අර චතුසත්‍ය දැක්මක් අපිට තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥාවක් අපිට තියෙනවා ඒක වඩාත් අපට උදව් වෙනවා සැහැල්ලුවෙන් පහසුවෙන් වඩා සතුටින් අපට ಗುಣධම් වඩන්න. හැබැයි ඒක හුදෙක් දැනුමක් හැටියට අපි උපාදාන කරගත්තොත් ඒකම අපේ ගමන් මගට බාධාවක් වෙන්න පුළුවන් වංචක ධර්ම හැටියට. ඒ දෙපැත්තම අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. මේයි ස්වාමීන් වහන්සේ ඒකයි මම සඳහන් කරේ. උදේවය දකින දේ තුලින් තරමට විපස්සනාව දියුණු වුණාම එතකොට මොහොතක් මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙමින් යන දේවල් තුලින් දකින වෙන්වීම විනාශය නැත්නම් නැතිවීම කියන එක තුල දුක කියන දේ 아무තු විදිහකට තේරෙනවා. ඔව් කියන්නේ දැන් අර වගේ අර මගේ දේවල් අර වගේ ඒ වගේ අර මගේකම නැතුව අරයා කිය මගේ බිරිඳ හරි මගේ දේවල් හරි මගේ කාර්යක හරි එහෙම නෙවෙයි මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යන දේ දකිනකොට තමයි පිවිතුරු විදිහට අපිට අරක පේන්න පටන් ගන්න. එතෙන්ද විපස්සනාව අවශ්‍යයි. විපස්සනාව අවශ්‍යයි. දැන් එතනත් අපි තේරුම් ගන්නට ඕන අපි පෙර දිනකත් කතා කළා දැන් උදයවය දැකීම උදයව්‍ය ඥානය මතුවෙනකොට ඊට පස්සේ අපට භංගය පෙනෙන්නට ගන්නවා බිඳීම පෙනෙන ඊට පස්සේ භයතුපට්ඨාන මේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව අපට තැති ගැනීම ඒ භයතුපට්ඨාන ආවට පස්සේ මුංචිතුකම්මතා ඊට පස්සේ අපට මේකෙන් ගැලවෙන්න ඕන කියන අදහස දැන් මෙතනදී වැදගත්ම කාරණේ තමයි අපිට මේකෙන් ගැලවෙන්න ඕන කියලා හිතුණාට ගැලවෙන්න බෑ සංස්කාර උපේක්ෂාව නැතුව. එහෙමයි. එතකොට භයතුපට්ඨානෙන් පස්සේ ඊළඟට එන්න ඕන සංස්කාර උපේක්ෂා. සංස්කාර උපේක්ෂාව කියලා කියන්නේ මේ පවතින ධර්මයන් පිළිබඳව තැතිගන්නෙත් නැතුව කලබල වෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව මධ්‍යස්තව ඒවා විමර්ශනය කරන්නට පුළුවන් හැකියාව. එතකොට ආයේ අර හේතුඵල සහත ලක්ෂණ ප්‍රඥාවෙන් මේවා විනිවිද දකින්න ඕනේ. විනිවිද දැක්ම සඳහා අවශ්‍ය සංයමය ඇති කරන්නේ අර උපේක්ෂාව. එහෙමයි. ඉතින් ඒක උදව් වෙනව නේද ස්වාමින් වහන්සේ? අර ස්වාමින් වහන්සේ කිව්ව හේතුඵල එකත් එකම දැකීමේ හැකියාවත් එකම චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වලින් ඇතිවන පන්නරේ. ඒ කියන්නේ අර මොහොතක් මොහොතක් හිතේ ඇතිවන එතකොට ධර්මයන් තුල ඇතිවන දේවල් තේරෙන්න පටන් ගන්නකොට හරිම සංසුන්කමක් නිත්‍යතින්ම නැති වෙනවා. ඒක තමයි මම කිව්වේ ඒක අපිට ප්‍රඥාවක් හැටියට මතුවෙනවා නම් සැබවින්ම මේ මේ ගමන් මඟට ලොකු සහයෝගයක් ඒක. නමුත් ප්‍රඥාව වෙනුවට අපි හුදෙක් දැනුමක් ඇති කරගෙන කටයුතු කරනකොට ඒක බාධකයක් වෙන්නත් පුළුවන් සමහර තැන්වලදී. ඒකෙන් අදහස් කරන චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුම, ත්‍රිලක්ෂණ දැනුම, හේතුඵල දැනුම අපිට නිවන් මඟට බාධා වෙනවා කියන වැරදි කතාවක් ඔලුවට ගන්නට නෙමෙයි ඒවා දැන් අපි මීට පෙරත් කතා කරලා තියෙනවා බහුශ්‍රృత භාවය මංගල කාරණයක් වෙනවා වගේම බහුශ්‍රృత භාවය ආසවට්ටානීය ධර්මයක්. මංගල කාරණයක් කියන්නේ මෙලොව පරලොව અભිවෘද්ධියට හේතු වෙන ආසවට්ටානීය ධර්මයක් කියන්නේ එයම කෙලස් උපදවන කාරණයක් වෙනවා. අර්බුද ගොඩනගෙන කාරණයක්. අන්න ඒ වගේ තමයි අපට චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුම ත්‍රිලක්ෂණය ගැන දැනුම ප්‍රඥාව අවදි කරගන්න සංඥා භාවනාවට ඊළඟට විදර්ශනා ප්‍රඥාවට උදව් වෙනවා. එහෙම උදව් කරගන්න පුළුවන් නම් සීල පාරමිතාව වඩා සුවසේ ප්‍රගුණ කරන්න ඒවා උදව්වක් එතකොට අර මූලික වශයෙන් ඒවා අපි පවත්වාගෙන යනකොට අපි ඒවා දැනුමක් හැටියට පවත්වාගෙන ගියොත් ඒත් බාධාවක් වෙනවා දැනුමක් හැටියට විතරක් නෙමේ ඒක සැබවින්ම භාවනාවක් හැටියට පවත්වාගෙන ගියා උනත් ඒ භාවනාව සමබර නැත්තම් එතනත් බාධාවක් එනවයි කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා විශේෂයෙන් ඒ කාරණේ තථාගතයන් වහන්සේ දක්වනවා පටිපදා සූත්‍රයේදී. ඒ කියන්නේ පටිපදා හතරක් තියෙනවානේ. කිප්පා විඥා, දන්දා විඥා, දුක්ඛ පටිපදා, සුඛ පටිපදා. එතකොට මේ ප්‍රතිපදා හතර තුල යම්කිසි කෙනෙකුගේ ප්‍රතිපත්තිය දුක්ඛ පටිපදා වෙන්නට එක් සූත්‍රයකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන නීවරණ ධර්ම තමයි දුක්ඛ ප්‍රතිපදා වීමේ ප්‍රධාන සාධකය. අනෙක් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වනෝ යම්කිසි කෙනෙක් නැවත නැවත බහුල කොට දකිනවා මේ කයේ අසුභය ඊළඟට සබ්බ ලෝකයේ අනබිරත සංඥා සබ්බ සංඛාරයන්හි අනිච්ච සංඥාව බහුල කොට දකිනවා නම් ඒතනත්තාගේ ප්‍රතිපදාව දුක්ඛ ප්‍රතිපදාවක් වෙන්නට හේතුවක් වෙනවා. ඒ මොකද අර කිසි දෙයක හැම තිස්සෙම මේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව අර අනබිරත සංඥා. ඒවැ කිසිදු වටිනාකමක් දකින්නේවා නීරස විදිහටමයි පෙනෙන්නේ. එහෙමයි සාන්දා. ඇති වෙන ඇති වෙන එක බිඳි බිඳි යනවාම පේනවා. ඒතර මේ ටික විතරක් පේනකොට මේක මහා කරදරයක් වගේ ඒ කියන්නේ කොයි වෙලේ මේකෙන් ගැලවෙන්නද කියන අර ඒකයි අර විදර්ශනා ඥානවලත් කියන්නේ අනිත්‍ය දැක්ක ඊට පස්සේ භංගය දැක්ක ඊට පස්සේ භයතුපත්ඨාන එතකොට ඊට පස්සේ මුංචිතකම් මේකෙන් කොහොමද ඉක්මනට ගැලවෙන්නේ කියලා. ඉතින් එතකොට එතනත්තට ගැලවෙන්න අවශ්‍ය සාධක සම්පූර්ණ කරගෙනත් නෑ. නමුත් දැන් ඉක්මනට මේකෙන් පැන ඕන වගේ ලොකු පෙළඹවීමක් මනසේ ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රඥාව වුණත් ඒ ප්‍රඥාව අර අවශේෂ සාධකත් එක්කලා සමතුලිත උනේ නැතිනම් ඒ නිසා තමයි මේ පාරමිතා කතාවේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ. අපි මේක කලිනුත් සිහිපත් කරලා තියෙනවා. ඇත්තටම මෙතනදී අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව පමණයි. කෙලෙස් නසන්නට. නමුත් මේ ප්‍රඥාව පමණක් හුදකලාව ගොඩනගන්න බෑ. ඒත් එක්ක මේ අනෙකුත් ගුණාංග ඔක්කොම එකතු වෙන්න එතකොට තමයි මේක නියම නියම ප්‍රමිතිය. එහෙමයි. දැන් අර ව්‍යංජනයක් හදනකොට ඒකට එළවලුත් තියෙන්න ඕන, පොල් කිරිත් තියෙන්න ඕන, ලුණුත් තියෙන්න ඕන, මිරිසුත් තියෙන්න ඕන. ඒවැ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔක්කොගේම ඒකමිතික සංයෝගයාවට පස්සේ තමයි මේකේ රසය සුවඳ ගොඩ නැගෙන්නේ. ඒ රසය හෝ සුවඳ කියන්නේ පොල් කිරි වල රහත් නෙමෙයි. පොල් කිරි වල සුවඳක් නෙමෙයි. එළවලු වල රසය හෝ ඒකේ සුවඳක් නෙමෙයි. ලුණු වල රසය හෝ සුවඳක් නෙමෙයි. ඊට පස්සේ මිරිස් වල හෝ තුන පහ වල රසය සුවඳක් නෙමෙයි. අර ඔක්කොම එකතු වුනහම වෙනම එකක් හැදෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ මේ මේ ಗುಣධර්ම වල ඇති වෙන සුසංයෝගය තුල ඇති වෙන ඒ සමතාවය ඒ ඒ සමතාවය තුළින් ඇතිවෙන ඒ ප්‍රමිතිය තමයි සෑම විටම යථාර්ථ අවබෝධයට හේතු වෙන්නේ. ඒකයි හැමතිස්සෙම මේක මජ්ක්‍ධිමා පටිපදා කියලා පුදුරජාණන් වහන්සේ දේශනා කළා. අංශේ එක විදියකට තවත් විදියකට කියවොත් දැන් දුක කියන වචනය ඇත්තටම චිත්තානුපස්සනා පැත්තෙන් ගත්තොත් ඒක ද්වේෂ මූලික චින්තනයක්. අසාමාන්‍ය සාමාන්‍යයෙන් අපි ගත්තොත්. ඒ කියන්නේ වේදනා හැටියට ගත්තොත්. ඒ කියන්නේ වේදනාව වේදනාවේ දුක්ඛ ලක්ෂණය දැක්කොත් එතන පටිග මූලිකව තමයි යන්නේ. යන්නේ. ඉතින් ඔය ඔය පටන් ගන්න එතනින් තමයි. එහෙමයි. එතකොට ඔය අර්බුද ඔය කියන අර්බුද වලට පිවිසුම ඉන්නේ එතනින් ගොඩක් වෙලාවට. අර මුංචිතුකම්මිතා ඥානයේ එතකොට මං ඉක්මනට ගැලවෙන්න ඕනේ. ඒ වගේ වෙයිදී මුලදිම එතනින් හිර වෙන තැනක් තමයි ඔය දුක්ඛ ලක්ෂණය එතන බලන්නේ. මේ අර පටිග මූලික ඊ타මත්ම සියුම් පටිග ස්වභාවයකින් ඒ නිසා දුක්ඛ නිසා නෙමෙයි එතන කියන්නේ අර උදය වය ඇතිවීම නැතිවීම දකිනවා ඊට පස්සේ වය පමණක් දකිනවා බිඳීම එහෙමයි එතකොට එතන භංගය දකිනවා ඊට පස්සේ තමයි මේ භංගය නැවත නැවත පෙනෙනකොට ඒ තනත්තාට මේ කිසිම දෙයක නිකන් ප්‍රතිෂ්ඨාවක් පේන්නේ නැහැ. වැදගත්කමක් පේන්නේ නැහැ. ඔව් එහෙමයි. ඒ කියන්නේ මේ මේ මොනවත් පදනමක් නැති තත්වයක් තමයි. පදනමක් නැති තත්ත්වෙට හැබැයි පදනමක් නැහැ කියලා පෙනුනට තාම ඒ තනත්තාගේ අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාවේ අදාළ ප්‍රමිතිය සැකසিলাත් නැහැ මේකෙන් කියලා. එහෙමයි. එහෙමයි. ඉතින් ඔතන හරි බැලන්ස් කිරිල්ලක් කරන්න තියෙනවා. එතෙන්දී උදව් වෙනවා කියලා හිතෙනවා. දැන් ඔහොම ඔය වගේ தත්ත්වයට එනකොට සීලය රකින්න එක බොහොම හුඟක් දුරට පහසුයි. වෙහසක් නැහැ. නමුත් දැන් උතෙන්දී අර චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා කියලා හිතෙනවා සාමාන්‍ය දිවිය පවත්වනකොට. එතකොට අර අර අර අර එන ගැස්සීමට අතන ඉක්මනට යන්න ඕනේ කියන එකට වඩා සංසුම් බවක් බැලන්ස් එකක් වගේ ගන්න පුළුවන් කියලා හිතෙනවා ස්වාමී. ඒ කියන්නේ ප්‍රඥාව සමතුලිතව වැඩෙනවා නම් අපට ඒක ලොකු ශක්තියක් වෙනවා මේ ගුණධර්ම දියුණු කරන්න. ඉතින් ඒ ගුණධර්ම දියුණු වෙන ප්‍රමණයට ප්‍රඥාවේ උසස් తত্ত্বය, එහි ප්‍රමිතිය වඩා උසස් වෙනවා. ප්‍රඥාව වේදන යදන තරමට ගුණධර්මවල తত্ত্বය වඩා උසස් తত্ত্বයකටපත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තාමත් පැහැදිලි. තෙරුවන් සරණයි. ってください。